හැමිනවීමක් සිදු වෙනවා. ශ්‍රද්ධාවන්ත පින්තුනේ අදත් අපි අපේ අර සතිපට්ඨානය කියන සූත්‍ර දේශනාව කේන්ද්‍රගත කරගත්ත අපේ ධර්ම සාකච්ඡා කරන වෙලාවටයි මේ සම්බන්ධ වෙලා ඉන්නේ. ඉතින් පෞගිය සතියේ වෙන්නකොට ඔය කියන මහා බැලරු දේශනාවේ ඒ දේශනාව මහකුළුවල කතා කරන ඒ දේශනාවේ තියෙන කායानुපස්සනා කොටස, වේදනානුපස්සනා කොටස, චිත්තානුපස්සනා කොටස සහ ධම්මානුපස්සනා කොටස කියන මේ කොටස් හතරම අන්තර්ගත වෙච්ච ආනාපාන සති කියන ඒ බුදුරජාණන් වහන්සේටම ආවේනික වෙච්ච උන්වහන්සේගේම පුදුමාකාර සොයා ගැනීම වෙච්ච මේ භාවනා ක්‍රමයේ ඔය චිත්ත සංකාර පටිසංවේදී කියන කොටසටත් පස්සම්බයි චිත්ත සංකාර කියන කොටසටත් අපි අධ්‍යය තියපු විත්‍ය ඔයයන්ට මතක ඇති කියලා මම විශ්වාස කරනවා. ඒ තැනට ආපු පාර ගැන ඔයත් මතක් කරලා බැලුවොතින් ඔයයන්ටම තේරෙනවා ඇති පින්න තුනේ ඒ ගම්මන තුල හරි පුදුමාකාර විදිහේ දැක්මක් තිබ්බා. හරි පුදුමාකාර විදිහේ පිළිවෙලක් තිබ්බා. අපි පළවෙනියෙන්ම සිහියට අවධානය දෙන්න පටන් ගත්තට පස්සේ ඒ සිහියට අවධානය දුන්න එකේ තිබිච්ච වටිනාකමත් එක්ක අපිට පුළුවන්කමක් හම්බ වුණා අප වටා තියෙන දේවල් වලට යම් කිසි විදිහකට වටිනාකමක් අගය කිරීමක් දෙන්න. ඒක වෙන්න හේතුව උනේ මොකක්ද? සිහියට ප්‍රධාන තැන දුන්නේ. තවත් තැනක් ওই මැදිකින් වගේ ගත්තොත් එහෙම ආශ්වාසය දකින්න පටන් ගන්නත් හින්දා උදෙක් ආශ්වාසයක් නම් එය නැත්නම් ප්‍රාශ්වාසයක් නම් ඒක හැටියට පසු කාලීනව ඊළඟට අපිව යොමු වුණා ඒ ආශ්වාසය පටන් ගන්නකොටම අල්ල ගන්නවා බලත කමඨාන් වාර්තාවල කියනවා වේදනාව එනකොට ඒ වේදනාව වෙන්නේ මොන අහද කියලා මොන පැත්තේද කියලා මොන තැනේද කියලා දැනගන්න උනහම ඊට පස්සේ මුලදී ඒ වේදනාව ඇවිල්ලා තියෙනකොට දැක්කා වුණත් පස්සේදී ඒක එන්න කලින් හෝ එනකොටම අල්ලගන්න අපිට පුළුවන් වුණා කියලා. ඒ හැම වැඩපිළිවෙලකම තියෙන ධර්මතාවයක් ගැනයි අද මම මාතෘකා කරගන්න හිතුවේ. මේක තියෙන්නේ උදායි කියන රහතන් වහන්සේගේ දේශනාවල සංයුක්ත නිකාය විශේෂයෙන්ම තථා තථා විහරන්තං තතථාය උපනිෂති इति මම බොහෝම ප්‍රියමනාප කරන ගාථා පාඨයක් ඒ ගාථා පාඨය තුල කියවෙන කාරණේ පැහැදිලිවටම අපි මේ භාවනාව ඔය කියන සතිය පැවැත්වීම කළානම් ස්වභාව ධර්මය අනුමත කරන අය හැටියට අපි අපි තුලින්ම පින්නතුනේ න චේතනාය කරණීයං ඒසෝ ධම්මාති කියන එක අවබෝධ කරගන්න පටන් අරගන්න ඕන. ඒ කියන්නේ මේක හිතාමතා කළ යුතු දෙයක් නෙවෙයි. අපි කරන දෙයට ලැබෙන පාරිතෝෂිකයක් වගේ හැරියට ඒක ධර්මතාවයක් හැටියට සිද්ධ අපිට කරන්න තියෙන හෝ කරන්න තිබිච්ච එක මේක කතාව වුණේ මොකද්ද? සිහියට ප්‍රධාන කරන දීම සහ සිහියෙහි ඇති ලක්ෂණ හඳුනා ගැනීම ඒ දේවල් ස්පර්ශ කරන්නට ඉගෙන ගැනීම බලන්න මේ දේශනාව තුළ තථාගතයන් වහන්සේ කොයිතරම්නම් කාරුණිකද කියලා මේක පටන් ගන්නේ වටහා ගන්න නැතිනම් තේරුම් ගන්න කියන වචනයක් අපිට කියලා දීලා ඉස්සෙල්ලා. පජානාති කියන අස්රයෙන් ඒක පැහැදිලි වෙනවා. පසු කාලීනව ඕක වෙනස් කරනවා සික්කති කියන වචනයකට හික්මෙන්ට ඕන එහෙනම් ඉගෙන ගන්න ඕන දැන් කියන. එතකොට මේ අපි ඉගෙන ගන්න සංසාර දුකෙන් අත්මිදින විදිහ නම් අපි එහෙනම් ඒ සංසාර දුක හදාගන්න විදිහ ඉගෙන ගන්න ඕන චතුරාර්ය සත්‍යයට අනුකූලව බලන්න. ඔය චිත්ත සංකාර පටිසංවේදී කියන කොටසකට ඒ කොටස මම විග්‍රහ කළේ අපි භාවනාව තුල කරන කියන හැම දෙයකදීම ඒක පිටිපස්සේ හිටපු ඒක පාලනය කරන්නට උත්සාහ කරපු චෛතසික ස්වභාවය හැටියටයි සංඥාව සහ වින්දනය හෝ වේදනාව හැටියටයි ඒ පාලනය කරන ඒ ස්වභාවයෙන් නිදහස් වෙච්ච හිතක් අර පස්සම් බය වෙච්ච හිතක් තිබුණා නම් එතකොට අර පාලනය කරන භාවයෙන් නික්මන ස්වභාවයකට අපිව අඩිය තියන පාලනය කරන ස්වභාවය තේරුම් ගත්තේ කොහොමද චිත්ත සංඛාර පටිසංවේදී කියන විදිහට භාවනාව තුළ කවුරු හරි කෙනෙක්ට පුළුවන්කමක් තිබුණොත් නම් විතරයි මුළු ශරීරයම මෘදු සහ සැහැල්ලු කරගෙන ඊට පස්සේ ඒ ශරීරයේ කියන සංඥාවෙනුත් බැහැර වෙනවා. ඒ තියෙන නිදහස් වටපිටාව තුල නැවත මෙනෙහි කරන්න පුළුවන්. මෙයා ඉන්නේ 100%ක්ම සිහිය කියන ඒ වචනේ අස්සේ විතරයි. එහෙම ඉන්න කෙනාට මෙනෙහි කරන්න පුළුවන් කමක් තියෙන්න ඕන තිබිය යුතුයි අද දවසේදී භාවනාවේදී ඒ ඒ ස්තරයන් වලට මම දක්වපු හෝ මට ඇතිවෙච්ච පුද්ගලිකව ප්‍රතිචාරය කුමක්ද මොකක්ද කියලා තේරුම් ගන්න. මම විග්‍රහ කරන්නේ ඒ පැත්තයි මේ කාසිය තියෙන චිත්ත සංඛාරය මොකක්ද කියලා උදාහරණයක් ඇටියට භාවනාවට වාඩි වෙච්ච ගමම්ම ඇඟේ කොහේ හරි තැනක හොඳ වේදනාවක් ආවා කියලා හිතමුකෝ. ඒකට දක්වපු ප්‍රතිචාරය මොකක්ද කියන එක අපි ආපස්සට හැරිලා බැලුවොත් විතරයි මතක තියෙන්නේ. ඔගේ වෙලාවට ඇති වුණා නැති වුණා එක. ඒක අල්ලන්න බෑ. අපේ හිත යනවා නම් ශරීරය තුල තියෙන වෙන වෙන වේදනාවන් වලට, ශබ්ද බද්ධ වලට, සිතිවිලි වලට හිත දුවනවා නම් ඕක කරන්න බෑ. ඒකයි මට තේරෙන හැටියට තථාගතයන් වහන්සේ මේක ගැන කියලා තියෙන්නේ ඔය සුඛපටිසංවේදී කියන එකෙන් පස්සේ. ඉතින් ඒ අතින් බලනකොට පින්නතුනි බලන්න මේ භාවනාව තුල අපි හරියට අපේ සිහියට නැතිනම් මේ කියන ස්වභාව ධර්මයට අවනත වෙන පිටසක් බවට පරිවර්තනය වෙනකොට තතත්තාය උපනිෂති කියන එක සිද්ධ වෙමින් පවතී. ඒ ඒ ආකාරයට පැමිණ වෙනවා කියන එක ඒක ස්වභාවිකයි. හැබැයි ඕක ආස්සට අපි ඇඟිල්ල ගහපු ගමන් පාලනය කරන්න හෝ අපිට හිතන්න හෝ තේරුම් ගන්න පුළුවන් වෙන විදිහට මේක මනින්න ගිය ගමන්ම ඔකට පාලියෙන් කියනවා මඤ්ඤණා කියලා. ගිය ගමන්ම ආපහු අපි මුලට වැටෙනවා. එතකොට කොච්චරම මේ පුහුණුව තුළ ඉහළට ගිහිල්ලා හිටියත් වැඩක් වෙන්නේ නැහැ. ඒක වැරද්දකුත් නෙවෙයි නමුත් අපිට ආපහු නිහතමානීත්වය පෙරදරි කරගෙන වැඩේ පටන් ගන්න සිද්ධ වෙනවා. හැබැයි මෙයාට අත්දැකීම් තියෙන හින්දා දැන් දන්නවා ආරෂ්ඨාංගික මාර්ගය තුල තියෙන සීමාවල් මොනවද කියලා. සැබෑ මධ්‍යම ප්‍රතිපදාව තුල තියෙන්න ඕන වපසරීය වටපිටාව අපි තේරුම් ගන්න පටන් ඔන්න ඔය කියන කාරණේ එක්ක වල්ලා කවුරු හරි කෙනෙක් භාවනාව තුළ අරතරමට තමන්ගේ ශරීරයේ සැහැල්ලු කරගෙන ඒ වගේ සැහැල්ලු මට්ටමක හිත එහෙට මෙහෙට පනවන්නෙත් නැතුව ඉන්න හිත හදාගෙන ශරීරියත් මුරුදු කරගෙන ශරීරියත් ඇත්තටම කියනවා නම් අන්තරස් දාන කරගත්තට පස්සේ එයා මෙනෙහි කරලා බලනකොට එයාට තේරෙනවා නම් අසවල් අසවල් අවස්ථාවකදී ඇත්තටම මානසිකව නැත්නම් යම් කිසි විදිහකට තිබුණා මේක යම් තාර්කිකත්වයක් බලපෑම් කරන ස්වභාවයක් රුචියක් හෝ අරුචියක් ආදී වශයෙන් තියෙන රළු විදිහේ ප්‍රතික්‍රියාවක් තිබුණ විදිය එයාට හම්බ වෙයි ප්‍රතිවේක්ෂාව තුලින්. එතකොට මේ ප්‍රතිවේක්ෂාව කියන්නේ අර චිරපතම්පි චිරභාවිතම්පි කියන එකයි. එතකොට මේ දියුණු කරන්නේ සිහියේ තියෙන ලක්ෂණයි. ඒ ටික හදාරපු කෙනා ඊළඟට ඉගෙන ගන්න පටන් ගනීවි. බලන්න බුදුහාමුදුරන්ගේ අර සික්කති කියන වචනේට ඇත්තටම වන්දනා කරන්න ඕන. ඒක කොයිතරම්නම් සර්ව සාධාරණ වචනයක්ද? අපි ඉගෙන ගන්න ඕන අපේ හිතේ තියෙන මේ නැමියාව, ඈඳියාව, ඒ පැත්තට පණින අල්ලන්ට හදන දඟලන උමනායි කියන එපා කියන ඒක ඉස්සෙල්ලා හඳුනා ගන්න ඕනේ. මෙහෙම එකක් තියෙනවා මෙන්න මේ මේ වගේ ස්වභාවයන් වලදී කියලා භාවනාව තුළදී. ඊට පස්සේ අපිට උගන්වනවා බුදුහාමුදුරුවෝ කියලා දෙනවා මම ඕකේ ඔය තියෙන ඔය ඈඳියාව අල්ලගන්න ඕනකම අතහරින්න ඕනකම ප්‍රතික්ෂේප කරන එක ලබා ගන්න යන්නේ ඒක ඕනේ නැහැ කියන එක විවේචනය කරන එක කියන මේකේ නොකී හැම එකක් ඔය කියන ඕලාරිකව තියෙන ඒ දේවල් වලින් නිදහස් වෙච්ච විදිහකට ඒ නිදහස් වෙලා හුස්ම දිහා බලන විදිහකටත් පුරුදු වෙන්න ඕන කියලා. බලන්න මේක කොයි තරම්නම් ප්‍රායෝගිකද කියලා. එතකොට අපි ඉගෙන ගන්නව භාවනාව තුළ අර හංසයා කිරිවිදුරු දුන්නාම ඒකේ කිරි ටිකත් වතුර ටිකත් හරියට ලේසර් කරලා බලනවා වගේ දකින්න වෙන්නේ නැහැ. ඒ වගේ අපි දකින්න පටන් ගනීවි. අසවල් අසවල් වෙලාවකදී තමන්ටම තියෙන තමන්ගේ අභ්‍යන්තරයේ තියෙන තද්ද විදිහේ කෙලෙස් මොනවද සියුම් විදිහේ කෙලෙස් මොනවද මේ ටික දැනගත්ත කෙනා පස්සම්බයි කරගෙන ඊළඟට නැත්නම් ඒ කියන කෙලෙස් ස්වභාවයන් වලට යට නොවි ඒවට අහු නොවි ඒ වගේ තියෙන බලපෑමක් නැතුව හුදෙක් හුස්මක් දකින්න හුදෙක් ශබ්දය අහන්න හුදෙක් හිතවිල්ල දකින්න හුදෙක් ශරීරයේ ස්පර්ශ කරන්න හුදෙක් ධාඩිය දැනගන්න හුදෙක් ගඳ සුවඳ දැනගන්න භාවනාව තුළදී හුදෙක් වේදනාව දකින්න හුදෙක් ශරීරයේ නිෂ්පභා වෙලා යන එක දකින්න හුදෙක් ආස්වාසය හෝ ප්‍රාස්වාසය දකින්න ඒ අතරමැද දකින්න හුදෙක් මේ ශරීරයේ තුල තියෙන ප්‍රීතිය දකින්න හුදෙක් මේ ශරීරයෙන් නිදහස් වෙලා යන ඒ දේ දකින්න ඉගෙන ගන්න. එතකොට මෙතන තියෙනවා වැඩ මහ ගොඩක්. දැන් බලන්න භාවනාව තුළ මම අර ගොඩක් කියන එකක් තමයි අපිට විනාශ කරන්නට වැය කරන්නට වෙනස් කරලා දාන්නට වෙලාවක් නැහැ කියන එක. බලන්න අපිට එතකොට අපේ පැත්තෙන් කොච්චරනම් දේවල් කරන්න තියෙනවද හිස ගිනිගත් කෙනෙක් ඒ ගින්දර නිවන එක පැත්තකින් තියලා ධර්මය අවබෝධ කරගන්න මහන්සි ගන්න ඕනේ කියන කතාව මට ඒ කාලේ අහු ආරංචි ඉගෙන. ඇහුණාට පස්සේ මම ඇත්තටම ඕක පිළිගන්න මැලිවුණා. මොකද්ද මේ කියන හරුපි කියලා. හැබැයි දැන් පිළිගන්නේ. ඒක ඇත්ත. ගිනි ගත්තට චාවයි. ඔය කියන හිතේ තියෙන වොමනායපාකම් කියන උගුල ගැන තමයි අපි ඉස්සෙල්ලා ඉගෙන ගත්තේ ওই චිත්ත සංකාර කොටසට එනකම්. එහෙම එකක් තියෙනවා මෙතනදී තමයි ඒ ටික බැහැර කරන්නේ. දැන් මේ හරියේදී ඔය කියන දේ බැහැර කරන්ට ඉගෙන ගන්න කෙනා ඒක බැහැර කළාට පස්සේ ඊළඟට අඩිය තියෙන එක ස්වභාවිකයි. ප්‍රතික්‍රියාවක් නැති හිතක් දිහා බලන්න මෙයා ඉගෙන ගන්න. එතන කුසල කුසල කියන හැම එකක්ම කැටි වෙච්ච හැම එකකම එකතු වෙච්ච මහා කුණුවලක නිර්මාණයක් තියෙවින් නමුත් ඒක ඇතුලේ තියෙන දේවල් ඒ තියෙන සංඝටක ටික මෙයා හොඳට හඳුනාගෙන තියෙවි මේ භාවනාව තුළදී අර මූලිකවම ඒ හිතේ තිබිච්ච ඇලියාවල් ටික දැක දැක භවනාව මෙනෙහි කරපු කෙනා ඊළඟට ඒ ඇලියාවල් නැතුව ඉන්න ඉගෙනගෙන අවසානට අඩිය තියන්නේ ඒ ඇලියාවන් නැතිව ඉන්න ඉගෙන ගත්තාම අඩිය තියන්නේ චිත්තපටි සංවේදී අසසි සාමීති සික්කදී චිත්තපටි සංවේදී පසසි සාමීති සික්කදී කියන දැනට තමයි. ඒක ස්වභාවිකයි. තත්තා තථා විහරන්තං තතත්ථාය උපනේසති. යම් යම් ආකාරයකට යම් කිසි කෙනෙක් පුහුණු කරනවද වඩනවද ඒ ආකාරයෙන් පැමිණෙන. අනේ එහෙම වෙනකොට අපි භාවනාව තුළ අපේ හිත ඇතුලේ හෝ අපේ සංසාරික මේ චිත්ත සංතානිය තුල තියෙන රූපවලට වේදනාවලට සංඥාවලට සංස්කාරවලට සහ විඥාණයට තියෙන සම්බන්ධතා ටික ඔක්කොම හසු කරගන්න පටන් ගන්නේ හැබැයි භාවනාව ඇතුලේ. ඕකට අපි කියමු අභ්‍යන්තර ක්‍රමය. ඔය විදිහ මනාකොට ඉගෙනගත්ත කෙනාට තමයි පුළුවන්කම හම්බ වෙන්නේ. සාමාන්‍ය ජීවිතේටත් මේක පොඩ පොඩ දාලා බලන්න. සාමාන්‍ය ජීවිතයේදී කෙනෙක්ව දකිනකොට Tamanට එන සිතුවිල්ල මොකක්ද? Taman බලාපොරොත්තු වෙන විදිහේ දෙයක් සිද්ධ නොවෙනකොට Tamanට කියන්න හිතෙන දේ මොකක්ද? තමන් හැමදාම කන්ට්‍රෝල් කරන දෙයක් දකින්නකොට තවමතාවක් දැනටමත් ඒක හිතෙන්නේ මේ විදිහටම. ආන් මේ ආකාරයට ඔය ඇහැගෙන විතරයි මං කියුවේ. ඇස කන නාසය දිවකය මන කියන මේ ශරීරයේ තියෙන ඔය ආයතන 6 ඔස්සේම ඉගෙන ගන්න පටන් ගනී. දැන් බලන්න අපිට කරන්න වැඩ කොච්චරක් තියෙනවද කියලා. කියන්ට නාකයි මං වයසයි හැමදෙරෝනේ භාවනා කරන්න වෙලාවක් නැහැ. වැඩ තියෙනවා. මං හිතනවා එව්වා බොහොම සෝචනීය කතා කියනවා. අපි මේ ගණන් ගන්නේ නැතුව හිටියට මේ ඉන්නේ සංසාරයේ ප්‍රශ්නයක්. මෑතක මේ තියෙන කරදරේ හින්දා තමයි අපි සම්බන්ධ වුණෙත් ඒ සම්බන්ධ වුණේ ගිය දෙසැම්බර් මාසේ හෝ නොවැම්බර් මාසේ ඒ නොවැම්බර් මාසයේ ඉඳලා මේ වෙනකොට ඔය ඇත්තොත් මම දන්න කී දෙනෙක් නම් මිය ඇතුණාද කියලා පොඩ්ඩක් හිතලා බලන්න. අපි හොඳටම දන්න අය ටිකක් දන්න අය වගේම නොදන්න අය කොච්චරනම් මේ අතන. මොකද හිතන්නේ ඒ ඇත්තන්ට මේ චිත්ත සංකාර කියලා කොටසක මෙන්න මෙහෙම උගුලක් තියෙනවා. ඒ උගුල තියෙන තාක්කල් අපි මේකේ පැටලෙනවා. අපිව රූකඩ වගේ ඇඳෙනවා. අපිව හැම වෙලාවකම පාලනයකට නතු වෙනවා කියලා තීරුම් අරගෙන මෙයා දිච්චයි කී දෙනෙක් ඇද්ද කියලා හිතන්ට කොයස්සේ. ඒකයි මම කියන්නේ මේක විහිළුවක් නෙවෙයි බව. අපි භාවනාවට පුළුවන් තරම් කාලය යොමු කරන්න ඕන. ඒක තමන් වෙනුවෙන් තමන් කරන්න තියෙන දෙයක්. වෙන කෙනෙක්ගේ මොටිවේට් එකක් එනවට වඩා සංසාරය තුල තියෙන මේ සංසාරික අවුල උගුල Tamanට තේරෙන්න ඕන ඇත්තටම කියනවා. Taman ගාව මේ එනර්ජි එක හයිය ශක්තිය තියෙන්නේ. මම ඒක හැමදාම කියන්නේ Taman ගාව තියෙන හයිය ශක්තිය තේරුම් ගන්නට කියලා. Taman ගාව තියෙන පංච බල ටික හඳුනා ගන්නට. තමන්ට ඇත්තටම කාය ශක්තිය තියෙන දෙයක් නැතුව වෙන කෙනෙක්ගේ අදහසක් කියන්න නම් ඒක තමයි ඇත්ත. කමඨාන් වර්තාවල් වලදී එහෙම ගොඩක් පරිස්සම් වෙන්න මේ වගේ අවස්ථාවන් වලදී තමන්ට තියෙන හැබැයි අධ්‍යක්ීම විතරක්ම එළියට ගන්න බලන්න. එහෙම නැතිනම් එහෙම මේ ධම් කාරණා අපේ ජීවිතය තුළ ක්‍රියාත්මක නොවි අපි වෙන කෙනෙකුගේ අදහසක් කියනවා වගේ අදහසකින් ඒවා ඉදිරිපත් කලන්ට වුණොත් එහෙම පුතා අපි ආයෙත් බස් මිස් කරගන්න. ඒකින්ද මේක ප්‍රායෝගිකත්වයකටම දාගන්න හැම වෙලාවකදීම කමටහන් වර්තා ඉදිරිපත් නොකරපුවා කරුණා කරලා ඉදිරිපත් කරන්න. ඔක වැරද්දක් නැහැ. මිනිමරුව කියලා කියන්නේ නැහැ. ඔක එහෙම එකක් නෙවෙයි කියන්නේ. කරුණා කරලා ඉදිරිපත් කරන්නේ. ඔහොම ඔතෑන ඉල්ලා ඔහොම ඔහොම ලැජ්ජා වෙලා ඉඳලා හරියන්නේ නැහැ ඔය වැඩේ. නැත්නම් යාළුවොත් එක්ක කතා කරලා හරියන්නේ නැහැ මේක. එළියට ගන්න මේක කරුණා. එහෙම ගන්නකම් ওই ප්‍රශ්නේ නිදහස් වෙන්න වෙන්නේ නැහැ. හැබැයි ඔක එකපාරක් හරි ඉදිරියට ඇදලා ගත්තා නම් ආය හිතට අපිට හොරා අපිට වංචා කරන්නත් බෑ. කොහොම නමුත් අපි ඉගෙන ගත්තා නම් ඔය තියෙන බලපෑම් වලින් තොරව මේ හිත දකින්න කියලා අන්න එතන තියේවි මට මතකයි ලස්සන කතාවක් අපේ හේනිපොණාක් හඳුරුත් කියන උන්වහන්සේගේ පොතේ එක්තරා අවස්ථාවකදී අපි දැනගන්නේවිලු මේ ලෝකේ ඉන්න දේශ සහගතම මිනිමරුම මහා දාමරික කෙනත් අනික් පැත්තෙන් කාමයන්ට යට වෙන කාමාතුරම පිනත් තවත් පැත්තකින් ශුද්ධවන්තයන්ගේ පැත්තේ ඉන්න හොඳම නිහතමානී උපරිම හොඳම කෙනත් අපිම තමයි කියන්නේ. ඒක තමයි මේ හිත ඇතුළේ තියෙන සාමාන්‍ය සත්‍ය ස්වභාවය. අපි පින්වෙන්නේ නැති වුණාට ඒකයි අර නැද්දා බය කියන එකෙන් අපි වහගෙන ඉන්නේ. ඒක හන්දා අපි ඉගෙන ගනිමු අපේ මේ ජීවිතේ වහගෙන ඉන්න අපේ මොමනා විපාකම් කියන ඒ මානසික අවශ්‍යතා සමූහය මොකක්ද කියන්නේ? ඇත්තටම මානසික අවශ්‍යතා කායිකව සම්පූර්ණ කරගන්න තමයි දඟලන්නේ. කෙසේ හෝ නමුත් භවනාවට අපව આવොත් ඔය කියන හිත දැනගෙන හිත තේරුම් අරගෙන ඒක දැක දැකම ඉන්න පුළුවන් කෙනාට පැහැදිලිවට මම කියන්න ඕනේ අන්න එයා තමයි අපක්ෂපාතී නිරීක්ෂණය කියන එකේ උත්කෘෂ්ඨම අවස්ථාව සිද්ධ කරන කෙනා කියලා. එයා මොන පැත්තක්වත් ගන්නේ නැතුව මේ මඩ බොහරුව දිහා බලාගෙන ඉඳීවි. හැබැයි භාවනාව තුළදී විතරක් වෙනවා. ඒ භාවනාව තුළදී තියෙන සියුම් සියුම් කාරණා ඔස්සේ පවා එයා ඉගෙන ගන්න පටන් ගනීවි. Tamange තියෙන අවශ්‍යතාවය මොකක්ද? ඌමනාව මොකක්ද? යොමු කිරීම මොකක්ද කියන කාරණා ඒ ටික තේරුම් ගත්තට පස්සේ ඊළඟට අපි යොමු කෙවි මේකෙන් නිදහස් වෙන්නේ කොහොමද කියන මේ කාර්යයෙන් නිදහස් වෙන්නේ මොකද්ද කියන එකට ඊළඟට යොමු වෙවි. අන්න ඒ කියන කොටස් වලට එනකොට මම හිතනවා අපිට පුළුවන්කමක් හම්බ වෙවි අපේ සාමාන්‍ය ජීවිතය තුළ තියෙන ප්‍රශ්න පවා විසඳ ගන්න පැත්ත ගැන ගොඩාක් දේවල් ඉගෙන ගන්න. මේ ඉගෙන ගන්නේ ආධ්‍යාත්ම පැත්තටම කියනවා නම් අභ්‍යන්තර පැත්ත. ඕකේ ඊළඟ ඉගෙන ගන්නට පටන් ගන්නකොට මේක කොහොමද සාමාන්‍ය ජීවිතේට භාවිතා කරන්නේ සාමාන්‍ය ජීවිතේදී පවා මේ කියන ධහමේ තියෙන රසය, ධහම් රසය, ඒ ධහම් උණුසුම විඳගන්නේ කොහොමද කියන එක ඉගෙන ගන්න පටන් ගන්න. අන්න ඒකයි මම ඔයයන්ගෙන් උත්තර කමඨං වාර්තාව ලහන්නේ. ඒකයි මම ඔයයන්ගෙන් කමඨං වාර්තා ඇත්තටම කියනවා නම් මෙච්චර බලාපොරොත්තු වෙන්නේ. ඔයතෝ සාමාන්‍ය ජීවිතයේදී මේ ජීවන ප්‍රශ්නේ විසඳ ගන්නට භාවිතා කරන මේවල මොනවද කියන එක මම හොයන්නේ. භාවනාවේදී ඇත්තටම හුස්ම දැනුණාද නැද්ද කියන එක මට ඇත්තටම ඇත්තට වැදගත් නැහැ පැහැදිලිවම කියන්න. මොකක්ද ඒක? නමුත් ඒක පිටිපස්සේ තිබිච්ච ඒ උමනාව සහ පාකම කියන දේ හඳුනාගත්තද ඒ උමනාව සහ පාකම කියන දේ බැහැර කරගත්තද එහෙම නැතිනම් ඒකට යට වුණාද? ඒක ඒක තේරුම් ගන්න බෑයිද? අන්න ඒකයි ගොඩක්ම වැදගත් වෙන කාරණා. මොකද එතන තමයි අපිට තියෙන මාර්ගඵලය ගැන සඳහන් තියෙන්නේ. මාර්ගයේ මොන ඵලයක් ලබාගෙන තියෙනවද කියන එක ගැන කතාව තියෙනවා. ඒක එතකොට අපිම ස්පර්ශ කරගන්න උවමනා කරන කාරණා. ඉතින් මේක අහන්නා ඔයත් බොහොම උත්සාහවන්ත වෙන්න ඕන මම ඇත්තටම ටිකක් බල කරනවා දැන් දැන් නම් එහෙම කරන්නම කියලා. මොකද මේ එන කන්ටෙන්ට් එක මට තේරෙන්නේ නැහැ අප්පා. මොන මේ මොන වේදි කියලා හිතාගන්න ටිකක් අමාරු. මේකෙන් අපි හිතන්න බලමු අපිට ලැබිලා තියෙන හැම වතාවකම හැම අවස්ථාවකම 100ට භාවිතාවට ගන්න. 100ට දාගන්න. පෞගී ටිකේ මට දසනික වගේක් තිබ්බා. මල්සේ මූ ටිකේ අතරම කියනවා නම් ඇඳීම තමයි. හරියේ නෑ වැඩේ පස්සේ මම කල්පනා කරා නෑ මේක දාගන්න ඕනේ සිහිය පැත්තට කියලා. එතකොට ගානට ප්‍රශ්නේ විසඳෙන බවක් තේරුණා. තාමත් නෑ නමුත් අර නැතා වුණාට යැපෙන්න පුළුවන් ගානකට හිත හදාගන්න පුළුවන් අන්න එහෙම මට්ටමකට ඇවිල්ලා. ඉතින් කොහොම නමුත් සිහිය කියන දෙයට ප්‍රධාන තැන දෙන්න අපි ඉගෙන ගනිමු. ඒක තුළ පැහැදිලිවටම අපිට නිදහසක් සරණක් තියෙනවා කියන එක විශ්වාස ගන්න පටන් ගනිමු. විශ්වාසයටත් වඩා ඔයත් ඒක ස්පර්ශ කරන්න පටන් ගන්න කියලා මම යෝජනා කරනවා. එහෙම වෙන්න උනා නම් මේ කියන කාරණා මේ කියන ප්‍රශ්න කොහොමවත් කාලානුරූපව සිදෙලා යනවා. ඉතින් නිවන් වූ දෙයක් සිදු කරන්න, නිවන් වූ දෙයක් ළඟා කරගන්න අද දවසේදීත් මේ කියපු අවවාදය උපකාර වේවා කියලා මම බලාපොරොත්තු වෙනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි. සාදු සාදු සාදු සාදු සාදු සාදු